ක්‍රීඩා හෝරාවක් අපි ශ්‍රවණය කරමු. බෞද්ධ රූපවාහිනිය ප්‍රති සම්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කෙරෙන්නේ. ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු සද්ධර්ම දේශනාවේ සදැහැති පින්බර දායකත්වයේ ගැන කටයුතු කරන්නේ කළුබෝවිල පදිංචි ජීවන්ද සිල්වා මහත්මයා සහ ජයත්‍රිද සිල්වා මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචා දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා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 කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් එතුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ මේ පින්නතුන් සද්ධර්ම ශ්‍රවණය කරමින් මේ උතුම් වූ දේශනාව ලංකා වාසී ලෝක වාසී ධර්මයට කැමති සියලු දෙනා වෙනුවෙන්ම බොහොම අනුකම්පාවෙන් යුක්තව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ දේශනාව විසිරුවා හරින්නත් කටයුතු සංවිධානය කරගෙන ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම වන සද්ධර්ම දානමය පින්කමද සිදු කරගන්න සූදානම් වෙනවා. ඒ සියල්ලෙන් රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්තුනි අද ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පින්කම් කිරීම හා නිවැරදිව ප්‍රාර්ථනා කිරීම කියන කාරණාව පිළිබඳව. මේක ගොඩක් දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන මාතෘකාවක්. නමුත් අපි අද මේ දීර්ඝ දේශනා මාලාව ආරම්භ කරමු මේ අවස්ථාවේ. පින්කම් කිරීම හා නිවැරදිව ප්‍රාර්ථනා කිරීම. මොකද සමහර වෙලාවක අපිට ඇහෙනවා මේ නිවන විතරක් ප්‍රාර්ථනා කරන්න එහෙම නොකළොත් සසර බොහෝම දික් වෙනවා කියලා. ඒ නිසා අපි හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවන විතරයි කියලා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලද? ඒ කාරණාව පිළිබඳව අපේ භාග්‍යතුන් වහන්සේ මොනවද පැහැදිලි කරලා තියෙන්නේ කියන කරුණු මේ ත්‍රිපිටකය පුරාම තියෙනවා. ඒ නිසා අපි ටිකක් හොයලා බලමු මේ ප්‍රාර්ථනාව ගැන මොනවද භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. මේ ශාසනයේ මේ භික්ෂූන් වහන්සේලා පිළිබඳව සඳහන් කරනකොට රහත් වෙන මට්ටම් ගණනාවක් පැහැදිලි කරනවා. සියලු දෙනාම එකම විදිහට රහත් වුණා නෙමෙයි. රහත් වෙන එක එක ආකාර තිබුණා. ඒ නිසා රහත් වෙච්ච ක්‍රම ගණනාවක් පැහැදිලි කරනවා. හැබැයි කොයි පැත්තෙන් කොහොම ආවත් සියලු දෙනාම රහත් වෙන්නේ. සියලු දෙනාම ගමන් කළේ එකම එකම නිවනට. හැබැයි ඒ නිවනට ආපු හැටි වෙනස්. වෙනස් වෙනස් විදිහකට ඇවිල්ලා තමයි එතෙන්ට ආවේ. අපි උදාහරණයක් සඳහන් කළොත් අපි යම් නගරයකට ඇතුල් වෙන්න තීරණය කරනවා. සමහර කෙනෙක් පයින් එනවයි නගරයට. තව කෙනෙක් පාපදියකින් ත්‍රිවිල් රථයකින් වාගේ එනවා. තව කෙනෙක් පොදු බස් එකකින් එනවා. තව කෙනෙක් තමන්ගෙම වෙච්ච බොහොම සුවදායක සැප පහසු පෞද්ගලික වාහනයකින් එනවා. මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ එකම නගරයට. හැබැයි ආපු හැටි තමයි වෙනස්. එහෙනම් මේ ශාසනය සඳහන් කරනවා ඒක රහතන් වහන්සේ නමක් ඉන්නවා ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ කියලා. කවුද මේ ශුෂ්ක විදර්ශක කියලා කියන්නේ? උන්වහන්සේට කිසිම 이르දියක් දක්වන්න බෑ. ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මහ පොළොව යටින් කිමිදෙන්න පුළුවන්කමකුත් නැහැ. අභ්‍යවකාශයේ සැරිසරන්න පුළුවන්කමකුත් නැහැ. ගහක් ඇතුලෙන් ගලක් ඇතුලෙන් බිත්තියක් ඇතුලෙන් යන්න පුළුවන්කමකුත් නැහැ. අනුන්ගේ හිතක් දැනගන්න පුළුවන්කමකුත් නැහැ. නමුත් උන්වහන්සේ රහත් වෙලා ඉන්නේ. ඒ රහතන් වහන්සේට කියනවා ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියලා. මොකද මේ මහරහතන් වහන්සේ කියන වචනයත් පාවිච්චි කරන්නේ නැහැ. මේ ශාසනයේ මහරහතන් වහන්සේ කියලා කියන්නේ යම් මට්ටමකට ආවට පස්සේ. නමුත් අර මුලින් කිව්වා වගේ සියලු දෙනාම රහතන් වහන්සේලා. නමුත් ඒ රහතන් වහන්සේලා අතර මහරහතන් වහන්සේ කියලා කියන්නේ විශේෂ මට්ටමකට. අපි බලමු කාටද මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ශුෂ්ක විදර්ශක වෙච්චාම රහතන් වහන්සේ. එතකොට මේ ශාසනයේ තවත් රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහතන් වහන්සේ මේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේට වඩා ඉහළයි. ඒ නිසා සඳහන් කරනවා ධානා මට්ටම් 8ම තියෙනවා. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේට මේ ධාන මට්ටම් නැහැ. දැන් මේ රහතන් වහන්සේට ධාන මට්ටම් 8ම තියෙනවා. උන්වහන්සේ ත්‍රිවිද්‍යා પ્રાપ્તයි. කද මේ ත්‍රිවිද්‍යා પ્રાપ્ત කියලා කියන්නේ. ඔන්න ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේට නොතිබුණ කාරණා තුනක් මේ රහතන් වහන්සේට තියෙනවා. ඒ තමයි පෙර ආත්මයේ බැලීමේ හැකියාවක් තියෙනවා. පෙර ආත්මයේ බලන්න පුළුවන් සත්‍යයාගේ චුති උප්පත්ති මෙලවින් චුත වෙලා කොහෙද ඉපදුනේ කියන කාරණාව බලන්නත් පුළුවන් ඊට අමතරව මේ ආශ්‍රවයන් ඡය කිරීම ආසවක්කය කියන ඥානය උන්වහන්සේට තියෙනවා. එතකොට මේ මේ ඥානයන් තියෙන නිසා තමයි ත්‍රිවිද්‍යා ප්‍රාප්තයි කියන්නේ. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේට ඒක නෑ. එතකොට මේ දෙවෙනි මට්ටමක්. ඊට වඩා ඉහළ මට්ටමකින් වැඩ ඉන්නවා ෂඩ් අභිඥාලාභී මහරහතන් වහන්සේ. ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේ ධාන මට්ටම් 8ම තියෙනවා. ඒ 8ටම සමවදින්නත් පුළුවන්. සියලු අභිඥා සහිතයි. ධාන මට්ටම් 8ටමත් සමවදිනවා. සියලු අභිඥාවන්ද සහිතයි. තවත් රහතන් වහන්සේ නමක් ඉන්නවා ඊටත් වඩා ඉහළයි. ඒ රහතන් වහන්සේට කියන්නේ සිව්පිලි සිඹියාපත් මහ රහතන් වහන්සේ කියලා. දැන් ඕ මෙතෙක් වෙලා අපි මහ කියන වචනේ පාවිච්චි කරුවේ නැහැ. දැන් එතකොට මහරහතන් වහන්සේ කියලා කියන්නේ සිව්පිලි සිඹියාපත් කියන මේ අර්ථ ධර්ම නිරුත්ති පටිපාට මේ ඥාන හතර සහිතව රහත් භාවයට පත් වුණා නම් උන්වහන්සේට තමයි මහරහතන් වහන්සේ කියලා කියන්නේ. පොදුවේ අපි කාටත් කියනවා. නමුත් මේ තමයි මහරහතන් වහන්සේ. එතකොට අර්ථ මොකද්ද මේ අර්ථ කියලා කියන්නේ? අර්ථ කියලා කියන්නේ ඵලය. එතකොට ධර්ම කියලා කියන්නේ හේතුව. හේතු ඵල. අර්ථ ඵලය ධර්ම හේතුව. නිරුත්ති කියලා කියන්නේ ලෝකයේ ව්‍යවහාර භාෂා 100ක සම්පූර්ණ ව්‍යාකරණ ඥානය සහිතව උන්වහන්සේට අවබෝධයක් ලැබෙනවා. ලෝකේ පාවිච්චි වෙන ව්‍යවහාර භාෂා 100ක සම්පූර්ණ ව්‍යාකරණ ඥානයේ සහිතව කිව්වේ ඒ භාෂාව හැම පැත්තෙම සුපරිසුද්ධ ආකාරයෙන් අවබෝධ කරනවා. සියලු ව්‍යාකරණ ඥාන සහිතව අවබෝධ වෙනවා ලෝකේ ව්‍යවහාර භාෂා 100ක්. ඒක ලැබෙන්නේ මේ නිරුත්ති කියන ඥානයත් එක්ක. ඊළඟට පින්නතේ පටිභාන කියලා කියන්නේ තමන් මේ දන්න ව්‍යාකරණ ඥානයයි හේතුඵල ධමයි මනාව සම්බන්ධ කරලා ගලපවන්න තියෙන හැකියාව. දන්න ව්‍යාකරණ ඥානයයි හේතුඵල ධමයි දෙක සම්බන්ධ කරලා මනාව ගලපවන්න පුළුවන් හැකියාවට කියනවා පටිභාන කියලා. මේ තමයි අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන කාරණාවේ ඊටාම සරල තේරුම. අපේ මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කෙස් බානකොටම සිව්පිලි සිඹියාපත් අරහත්ත්වයටයි පත් වෙන්නේ. දැන් අපේ අයට ඒක ඊළඟට හොඳටම පැහැදිලි වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ජම්බුද්දීපේ ජාත පුත්‍රයෙක්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයත් අරගෙන අපේ රටට වැඩම කළා. හැබැයි ඉන්දියාවේ ජම්බුද්දීපේ කතා කරන භාෂාව නෙමෙයි අපේ රටේ කතා කරන්නේ. එහෙමනම් මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පීතිස්ස රජුරුත් එක්ක කතා කරන්නේ කලින් මේ රටට ඇවිල්ලා අමුතුවෙන් සිංහල ඉගෙන ගත්තේ ඉගෙන ගත්තේ නැහැ. එහෙනම් කොහෙට වැඩියත් ඒ භාෂාවෙන් කතා කරන්න පුළුවන්. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ මේකට අපිට එක උදාහරණයක්. ඊට ඉහලින් වැඩ ඉන්නවා මොග්ගලී පුත්තිස්ස රේවත, සබ්බකාමී, නාගසේන කියන මහරහතන් වහන්සේලා ඒ අතරට මිහිඳු මහරහතන් වහන්සේත් අයිති වෙනවා. ඒ කියන්නේ සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලාමයි මේ සඳහන් කරපු රහතන් වහන්සේලාත් නමුත් අරට වඩා මට්ටමින් ඉතා ඉහළයි. ඊටත් ඉහළින් වැඩ ඉන්න තවත් මහරහතන් වහන්සේලා පිරිසක් ඉන්නවා. උන්වහන්සේලා විශේෂයෙන් හඳුන්වනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියලා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඊට ඉහළයි ඊටත් ඉහළින් වැඩ ඉන්නවා තවත් ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නේ ඒ වෙන කවුරුවත් නෙමෙයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඊට ඉහළින් වැඩ ඉන්නවා අබුද්ධෝත්පාද කාලයක ලෝකෙ පහළ වෙන පසේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම වඩා ඉහළින් කිසි කෙනෙකුට හිතාගන්න බැරි ඊටාම අචින්තනීය මට්ටමකින් වැඩ ඉන්නවා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. වාග්යතුන් වහන්සේගේ ඥානය ගැන කෙනෙකුට හිතන්නවත් බෑ. සරියුත් මහරහතන් වහන්සේ මොනතරම් ඥානවන්තද? අපේ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අගතනතුරේ තියෙන්නේ උන්වහන්සේට. අපේ බුදුරජාණන් වහන්සේක උදාහරණයක් සඳහන් කළා උන්වහන්සේගේ ඥාන සාගරය ගැන පැහැදිලි කරන්න. භාග්‍යතුන් වහන්සේගේ නෙමෙයි සරියුත් මහරහතන් වහන්සේගේ ඥාන සාගරය. මහා කල්පයක් පුරාවට. දැන් අපි ඒ කල්පය දන්නවා කියලා මම හිතනවා. මහා කල්පයක් පුරාවට පායන්නෙම නැතුව වහින වැස්සක වැටිච්ච වැහි බින්දු ගාන කොච්චරද කියලා ඇහුවොත් අහපු ගමන් උත්තර දෙන්න පුළුවන් ඥානයක් සරියුත් මහරහතන් වහන්සේට තියෙනවා. භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරනවා මේක සාරිපුත්තගේ ඥානයට උපමාවක් නෙමෙයි. අහපු ගමන් උත්තර දෙන්න පුළුවන්මයි. ඒ තරම්ම ඥානය තියෙනවා. මේන් මේ ඥානවන්තයත් භාග්‍යතුන් වහන්සේගේ හැකියාව යන්තම් අනුමාන කරලා දකිනවා විතරයි. එතු මේ මේ ඥාණයෙන් භාග්‍යතුන් වහන්සේගේ ඥාන සාගරය තරණය කරන්න පුළුවන්කමක් නැහැ. අනුමාන වශයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ මෙහෙම වෙන්න ඇති කියලා දකිනවා මිසක් ඒ ඥාන සාගරය දකින්න බැරි නිසායි සියලු දෙනාටම වඩා ඉහළින් අචින්තනීය මට්ටමකින් වැඩ ඉන්නවා කියලා සඳහන් කළේ. ඊළඟට පින්නතනි මේ අපි මේ කාරණාව විමසලා බලන්න ඕනේ මේ ඉහළ ඉහළ මට්ටම් වල වැඩ ඉන්න රහතන් වහන්සේලා නිවන ප්‍රාර්ථනා කරලා තින්නේ කොහොමද? එක එක මට්ටම් වල රහතන් වහන්සේලා නිවන ප්‍රාර්ථනා කරලා තින්නේ කොහොමද? අපි කතා කරුවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳ. මේ හැම 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්ම තමන් වහන්සේගේ නිවනට අමතරව තවත් අග්‍රස්ථානයක් දෙකක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒකනේ උන්වහන්සේලා විශේෂ විශේෂ වුණේ විශේෂ අග්‍රස්ථාන 80ක් පිරිනැමිච්ච නිසා ඒක රහතන් වහන්සේ නමකට අග්‍රස්ථාන දෙක තුනක් තිබුණා. නමුත් මේ 80 දෙනෙක් සුවිශේෂී වෙච්ච නිසායි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියලා කීවේ. නිවන විතරක් ප්‍රාර්ථනා කළා නෙමෙයි. අර මුලින්ම කතා කරපු ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ සමත පැත්ත අතහැරලා විදර්ශනා මාර්ගයේ ඔස්සේම නිවන හොයාගෙන ගියා. ඒ නිසා වෙනත් ලැබෙන්න තියෙන තවත් බොහෝ දේවල් අතහැරලා උන්වහන්සේ කෙලින්ම ඊතර වීමම අරගෙන ගියා. නමුත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා එහෙම නෙමෙයි. තවත් අග්‍රස්ථාන කීපයකුත් ප්‍රාර්ථනා කරමින්ම තමයි නිවන ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එහෙමනම් මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නිවනට අමතරව අග්‍රස්ථාන කීපයක් ප්‍රාර්ථනා කළා. ඒ නිසා මෙයින්ම පැහැදිලි වෙනවා මේ ප්‍රාර්ථනාව කියන එක බුදුදහමට විරුද්ධ නැහැ කියන එක. විරුද්ධයි නම් උන්වහන්සේලා එහෙම ප්‍රාර්ථනා කරන්නේ එහෙනම් ප්‍රාර්ථනාව භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයක් එහෙම නෙමෙයි. ඒකට අපූර්ව කරුණු මේ දේශනාව අතරේ බොහෝම හමු වෙයි අපිට මේ පැයේ සාකච්ඡා කරන්න බැරි වුණත් එච්චර දීර්ඝව. නමුත් සේවලී මහරහතන් වහන්සේ උන්වහන්සේගේ අග්‍රස්ථානයට අමතරව තවත් අග්‍රස්ථාන කීපයක් නිවනට අමතරව තව තමන්ට ලැබෙන්න අග්‍රස්ථාන කීපයක් ප්‍රාර්ථනා කළා. සීවලි මහරහතන් වහන්සේ මොන වගේ අග්‍රද? උන්වහන්සේ අග්‍ර අග්‍රලාභී. ඒ කියන්නේ ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍රස්ථානය. මොනවද ප්‍රාර්ථනා කරලා තියෙන්නේ එතකොට? සිව්පසේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය මේ මේ අග්‍රස්ථානයෙන් මේ ප්‍රත්‍යලාභීන් අතර අගතනතුර ලබලා ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගෙන් උන්වහන්සේගේ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතර අගතනතුර කියන ප්‍රතිපදාව නැත් අපි කියමුකෝ සම්මානය කියලා. ඒක භාග්‍යතුන් වහන්සේගෙන් ලබලා ශාසනයේ වැඩ ඉඳලා පිරිනුවම් පාන්න තමයි උන්වහන්සේ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. දැන් ප්‍රත්‍යලාභීන් අතර අගතනතුර එතකොට එහෙනම් කෙනෙකුට කියන්න බැරිද මේ සිව්පසේ ප්‍රාර්ථනා කෙරුවා කියලා කියන්නේ ලෝභකම කියලා. Tamanට ලැබෙන්නනේ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එතකොට තණ්හාවක්නේ. දැන් මෙතනදී එතකොට අපිට එහෙම කියන්න පුළුවන්ද? ඒ කාරණාව එහෙනම් සාධාරණ නෑ. උන්වහන්සේගේ සිව්පසේ මොනවටද යොදලා තියෙන්නේ? සම්මා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසාමයි එදායින් එදයි කෝටි ගාණක් ආවත් කෑම දීලා බණ කියන්න පුළුවන්කම උන්වහන්සේට තිබුණා. කෝටි ගාණක්ද බණ අහන්න එන්නේ. ඒ කෝටි ගාණටම කෑම දීමේ හැකියාවක් උන්වහන්සේගේ මේ ලාභීත්වය තුලින් උන්වහන්සේට තිබුණා. භාග්‍යතුන් වහන්සේ ළඟට බණ අහන්න කෝටි ගණන් අය බඩගින්නේ නම් ඉන්නේ ඒ කෝටි ගාණටම කෑම දීලා බණ අහන්න අවස්ථාව උදා කරලා දෙන්න උන්වහන්සේට හැකියාව තිබුණා. එහෙනම් ඒ ප්‍රත්‍ය ප්‍රාර්ථනා කරලා ශාසනයේ චිර පැවැත්ම තමයි උන්වහන්සේකින් උදා කරලා දීලා තියෙනවා. ඊළඟට දාරුචීරිය කියලා මහරහතන් වහන්සේ නමකුත් හිටියා. උන්වහන්සේත් මහරහතන් වහන්සේ. උන්වහන්සේත් අසු මහ ශ්‍රාවකයන් ගණයට එකතු වෙනවා. ඒතකොට උන්වහන්සේ සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම මේ ශාසනයේ නිවනට ගමන් කරපු රහතන් වහන්සේලා අතර අග්‍රස්ථානය හිමි කරගත්තා. එතකොට දාරුචීරිය මහරහතන් වහන්සේත් සීවලී මහරහතන් වහන්සේත් දෙන්නම කරලා තියෙන්නේ එකම පින්කම. නමුත් ලොකු වෙනසක් තියෙනවා. සීවලී මහරහතන් වහන්සේට බොහොම ලැබුණා. හැබැයි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් අම්මගේ කුස ඇතුලේ අසීමාන්තික දුකක් වින්දා. අපේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකේ ජාතිපි දුක්ඛා විස්තර කරන තැන මේ මාතෘ ගර්භයක උපදින එක මොන තරම් දුකයිද කියලා පැහැදිලි කළා. ඒ නිසානේ සමහර අය පින් කර කර ප්‍රාර්ථනා කරුවේ නැවත පින් කරගන්න නිවන් දකින්න උපදින්නත් ඕනේ. හැබැයි අම්මගේ කුසේ ඉපදෙන්න එපා කියලා. ඇයි ඒ තරම්ම ඒ තරම්ම දුකක් මාතෘ ගර්භය ඇතුලේ තියෙන බව අපේ බුදුරජාන් වහන්සේ සඳහන් කළා. අපායවල් ගණනාවක දුක මව්කුසේ තියෙනවා. ඔබ අපි සියලු දෙනාම ඒ දුක භුක්ති විඳපු අය. නමුත් ඒ කාලේ විඳපු දුක්ඛන්දරාව දැන් මතක මතක නෑ අපි කාටවත්. දරුවෙක් වැඩෙනකොට මේ අම්මගේ ගර්භාෂයේ හැම වෙලාවෙම පිහිටන්නේ ආමාශයට යටින්. ආමාශයේ තියෙන ගර්භාෂයට උඩින්. ඒ නිසා පැහැදිලි කරනවා අම්මා උණු වතුර පාවිච්චි කරනකොට ඇතුලේ ඉන්න දරුවා ලෝකුඹු නිරේ ඉන්නවා වගේ තැම්බෙනවා. නමුත් එයාට කියන්න පුළුවන් ද උණු වතුර බොන්න එපා මට අමාරුයි කියලා. එහෙම කියන්න බෑ ඒ වේදනාව විඳින්න ඕනේ. අනික අතපය දිගෑරලා ඉන්න පහසුකමක් තියෙනවාද? හිතන්න අපි එක දවසක් යම් තැනක හිර කරලා තිබ්බොත් අපිට මොනතරම් අමාරුද? කාමරයක් ඇතුලේ හිර කරලා වහලා තිබ්බත් එහාට මෙහාට ඇවිදින්නත් පුළුවන් කැමති විදිහට නිදා ගන්නත් පුළුවන්. ඒ දවසක්ම මේ කාමරය ඇතුලේ ඉන්න එක නම් අපිට හරි හරි අමාරුයි. නමුත් මාර්ග මාතෘ ගර්භයේ ඇතුලේ එහෙම නිදහසක් නම් ඇත්තෙම ඇත්තේ නෑ. අත් දෙකත් නමාගෙන කකුල් දෙකත් නමාගෙන මේ උදාහරණයක පැහැදිලි කරනවා ධර්මයේ හරියට කොයි වගේද? ගස් බෙනයක් ඇතුළට රිංගගත්ත වඳුරු පැටියෙක් කොහොම ඇකිලිලා වකුටු වෙලා ජීවත් වෙනවද? මාස 10ක්ම මාතෘ ගර්භය ඇතුලේ ජීවත් වෙන්නේ එහෙමයි කියලා. එහෙම ඇකිලිලා හිටපු හින්දා එළියට ඇවිල්ලා අතපය නමාගෙන ඇඟිලි ටිකක් නමාගෙන මේ ඉන්නේ. ටික ටික දිගෑරලා අතගාලා හදන්න දෙපේ. එතකොට අම්මා උණු වතුර බොනකොට ලෝක මුනිරේ ඉන්නවා වාගේ තැම්පෙනවා. අම්මා අයිස් වතුර සීතල වතුර ඔය අයිස්ක්‍රීම් වර්ග වාගේ දේවල් අම්මා ආහාරයට ගන්නකොට මෙයාට ලෝකාන්තරික මහනිරේ ඉන්නවා වගේ සීතලයි. ලෝකාන්තරික මහනිරේ තරම්ම සීතලයි අයිස් තියෙන්නේ. පතුලක් නෑ ලෝකාන්තරික නිරේට. උඩිනුත් ඇරිලා තියෙන්නේ යටිනුත් සීමාවක් නෑ. කොහෙද එතකොට ලෝකාන්තරික මහනිරේ තියෙන්නේ? පින්නතනි සක්වලවල් තුනක් එකට එකතු වෙන තැන. සක්වල ලෝක ධාතුව යම් ප්‍රමාණයකට රවුම්නේ. එතකොට රවුම් භාජන තුනක් එකට අල්ලලා අපි අල්ලා ගත්තොත් අපි කියමු කෝප තුනක් කෝප තුනක් අපි අල්ලලා ඇඟිලි තුනෙන් උස්සලා ගත්තාම මේ රවුම් තුන හේතු වෙච්ච තැන මැද්දේ ඉඩක් තියෙනවා. ආන් ඒ වගේ තමයි සක්වලවල් තුනක් එකතු වෙන තැන යොදුන් 8000ක 8000ක හිස් භූමියක් තියෙනවා. ඒ භූමිය උඩටත් හිස් මේ භූමිය යටටත් හිස්. ඒකට පතුලක් පතුලක් නැහැ. එතකොට වාග්යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටියට මේ ලෝක ධාතුව පිහිටලා තියෙන්නේ වතුර උඩ. අපි ඉන්න මේ පොළොව පිහිටලා තියෙන්නේ ජලයේ උඩ. යටින්ම වාතය, ඊළඟට ජලය, ඊළඟට පොළොව. එතකොට දැන් මේකට පතුලක් නැහැ. තුන් පැත්තෙන්ම තියෙන්නේ අර සක්වලවල් තුනේ බිත්ති තුන. හරියට නිකන් අර නලයක් වගේ වතුර යන බටයක් අරගෙන බලහම උඩටත් පේනවා යටටත් පේනවා. එතකොට යටින්ම තියෙන්නේ පොළොව වතුර උඩනේ. දැන් එතකොට මේ මේකේ කෙරවල හම්බ වෙන්නේ අර යට තියෙන මහ ජල කඳ. උඩට අවකාශය දක්වාම හිස්. හැබැයි අඳුරුයි. මේ සූර්යා කොච්චර තේජාන්විතද මේ සූර්යා සමත් නැහැ. ලෝකාන්ත නිරේට තමන්ගේ ආලෝකය පතුරවන්න. ඒ නිසා කෑලි කපන තරම් කළුවරයි අයිස් මිදිලා තියෙන්නේ. නිර්සත්තු කෝටි ප්‍රකෝටි ගණන් මේකේ ඉන්නවා. හැබැයි තව කෙනෙක් ඉන්නවා කියලා අනික් කෙනාට පේන්නේ පේන්නේ නැහැ. ඒකෝට අයිස් වලට මේගොල්ලෝ පිච්චෙනවා. පේන්නේ නැති වුණාට එක එක්කෙනා සක්වල බිත්ති වල තමයි එල්ලිලා ඉන්නේ අර වවුලෝ එල්ලුණා වගේ. හැබැයි අනික් කෙනාගේ ඇඟේ තව කෙනෙක් ගෑවුනොත් අරයා කල්පනා කරන්නේ කෑමක්. සක්වල බිත්තිය අතහැරලා ඉක්මනට අර කෑම අල්ලගන්න හදනවා. එතකොට වැටෙනවා. වැටිලා යටේම තියෙන වතුරෙන් සීතල නිසා ඒක අයිස් වගේ මිදිලා තියෙන ආන්ගේ අයිස් කැට් අයිස් වල වැටෙනවා. එතකොට පිච්චෙනවා. අයිස් වලට පිච්චෙනවා. හුඟක් අය හිතාගෙන ඉන්නේ ගින්දරට විතරක් පිච්චෙනවා කියලානේ. අයිස් වලටත් පිච්චෙනවා. අපි අය ගිහිල්ලා තමන්ගේ ගෙදර තියෙන ওই ශීතකරණය වගේ උපකරණ එක දාලා තියෙන අයිස් කැටයක් මිටමලෝලා එකපාරම ගත්තොත් මොකද වෙන්නේ? ඒක අතේ ඇලෙන ස්වභාවයක් තියෙනවනේ. ඇලෙනවා කියලා කියන්නේ ඒ යවට පිච්චෙනවා කියන එකයි. ඒක තව ටිකක් මිටමලවාගෙන ඉන්න බලන්නකො ඉන්න පුළුවන්ද කියලා. ඊළඟට මේ අත දිගට විදුලියක් යනවා වගේ දරා ගන්න බැරි වේදනාවක් වේදනාවක් එනවා. එතකොට අපි එක්ක අනික් අතට මාරු කරනවා නැත්නම් අතාරිනවා. ඒ තමයි අයිස් වලට පිච්චෙනවයි. ඒක අර ගින්දරෙන් පිච්චෙනවා වගේ අපි හිතන හැටියට සිදුවෙන දෙයක් නෙමෙයි. එතකොට නම් හිතෙනවා ගින්දරින් පිච්චෙනවට වඩා අයිසලින් පිච්චෙන එක අමාරුයි කියලා. මේ ලෝකාන්තරික නිරේ ඉන්නේ එහෙම. අම්මා සීතල වතුර බොනකොට මේ කුසය ඇතුලේ ඉන්න දරුවට වෙන්නේ ඒකමයි. අනිත් කාරණාව තමයි ලෝකාන්තරික නිරේ වාගෙම මේක ඇතුලේ කළුවරයි. හිතලා බලන්නකො කුස ඇතුලට ආලෝකය වැටෙන්න තැන කොහෙන්වත් නැන්නේ. එහෙනම් කැරි කපන තරම්ම කළුවරයි. අපේ භාග්‍යතුන් වහන්සේ උසුපත් නිරයන් පිළිබඳව පැහැදිලි කරනකොට ඒක නිරයක් පැහැදිලි කළා ගූත නිරය කියලා. ඒකේ තියෙන මුත්‍රා සහ අසුචි. මේ දෙකම කලවම් වෙලා පැහෙනවා. දුන්දද පැහෙනවා. පරම දුර්ගන්ධයි. ඒ නිසා සඳහන් කළා මේ නිරයේ තියෙන දුර්ගන්ධය සත්ත්ව ලෝකයට හැමුවොත් සියලුම සත්වයන්ගේ ඔළුව පුපුරනවා. ඒ තරම්ම දරා ගන්න බැරි දුර්ගන්ධයක්. අපේ කුස ඇතුළත් ඒ වගේමයි. පැසවූ ආහාරත් තියෙනවා. නොපැසවූ ආහාරත් තියෙනවා. සෙම්, සොටු ඒ හැම දේවල්මත් පිරීලා. ලේ සරව වලිනුත් පිරීලා. මේ ගර්භාෂයේ ඉස්සරහ පැත්ත අම්මගේ මුත්‍රාශයත් එක්ක දැවටෙනවා. හැම වෙලාවෙම මුත්‍රාශයත් උණුසුම්. ශරීරය ඇතුලේ උණුසුමනේ. එතකොට මේ පැත්තෙනුත් මෙයා රත් වෙනවා. අනික් පැත්ත මේ පිටකටුව උඩ තමයි මේ ගර්භාෂයේ තියෙන්නේ. එතකොට ඒකේ පිටපැත්තෙන් අම්මගේ මහාන්තරයේ අග කෙරවල තියෙනවා. මහාන්තරයේ අග කෙරවල අඟල් 10ක් විතර තියෙන්නේ. පැසවලා අයින් කරන්න තියෙන ආහාරය. ඒ කියන්නේ මල පහ. එතකොට මේ පැත්තෙන් ගර්භාෂය ඒ පැත්තට හේතු වෙලා මේ පැත්තෙන් මුත්‍රාශයට හේතු වෙලා ආන් ඒ නිසා පුදුමාකාර දුර්ගන්ධයකුත් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේ වාගේ අප්‍රමාණ දුක්ඛන්දරාවක් මේ ජාතිපි දුක්ඛා විස්තර කරනකොට මේ කුස ඇතුලේ භාග්‍යතුන් වහන්සේ අපූර්වට පැහැදිලි කරලා තියෙනවා හරියට කියව අවබෝධ කරගත්තොත් අපිටත් ආයෙනම් මව් කුසක් එපා කියලා හිතෙන තරමට. එතකොට අපි නම් මාස 10ක් විතර ඕක වින්දා. නමුත් සීවලි මහරහතන් වහන්සේ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මොන දුකක් විඳින්නේ නැද්ද? මොන තරම් කරුමයක් සංසාරේ කරලා තියෙන්නේ නැද්ද මේකට හිර නමුත් ඉපදුනාට පස්සේ උන්වහන්සේට ලැබිච්ච ප්‍රත්‍ය භාග්‍යතුන් වහන්සේට විතරයි දෙවනි වෙන්නේ. මේ පින්කමම මුන්නහසේ යම් පින්කමක් කළාද එයම තමයි දාරුචීරිය ස්වාමීන් වහන්සේ කළේ. හැබැයි ප්‍රාර්ථනාවේ වෙනසක් තියෙනවා. උන්වහන්සේ ප්‍රති ප්‍රාර්ථනා කළා. දාරුචීරිය මහරහතන් වහන්සේ ප්‍රත්‍ය ප්‍රාර්ථනා කළේ නෑ. උන්වහන්සේ අවුරුදු 20000 එක බුද්ධාන්තරයක මහානදා පිළිවා. අවුරුදු 20000 දීර්ඝායුෂ තියෙන කාලය. ප්‍රත්‍ය ලැබුණ සිව්පසේ හොඳට සඳහන් කරන ධර්මයේ කෙනෙකුට මූණ පිහගන්න තරම් රෙදි කෑල්ලක් දුන්නේ කියලා. බඩ යන්තම් බඩසයින් බේරෙන්න කැම ටිකක් දුන්නේ කියලා. ඒ නිසා සඳහන් කරනවා බුලත් විටක තරම් ප්‍රමාණයක්වත් දුන්නේ නම් දුන්නේ නැහැ කියලා. ආන් නමුත් 80 මහා ශ්‍රාවකයන් අතරට එන්න පින් කරලා තිබ්බා. දුන්නේ නැහැ. ඒ නිසා අපේ බුද්ධාන්තරේ ඉපදුනා. ඊටාම දුගී පුද්ගලිය. එදිනෙදා ජීවත් වෙන්න තමන් කරන කටයුතු මදි. මෙහි කුලී වැඩ කරලා හරි හම්බ කරලා හරි ජීවිතේ පවත්වන්න මදි හින්දා අදත් සමහර අය විදේශ රටවල් වලට යනවා රැකියාවක් හොයාගෙන. ආන් ඒ නිසා මේ බාහිය දාරුචීරිය කියන කෙනත් බඩුත් පටවගෙන නැවුනංග විදේශ රටකට යන්න. එහෙන්වත් බඩු විකුණලා හොඳ ආදායමක් හොයාගන්න හිතාගෙන. නැව මුහුදපත් වුණා. සියලු දෙනාම සාගරයේ ඉන්න මාළු කැස්බෑව කයව මෙයා කොහොම හරි ලෑලි කැල්ලක් උපයෝගී කරගෙන පාවෙලා පාවෙලා දවස් ගාණක් බඩගින්නේ ඇවිල්ලා සුප්පාරක පටුනට හේතු වෙනකොට ඇඟේ වස්ත්‍රවත් තිබ්බේ නැහැ කියලා සඳහන් කරන්නේ. අවදි වෙලා බලනකොට වස්ත්‍රත් නැහැ. වස්ත්‍ර නැති හින්දා වනාන්තරගත වුණා. දරපතු කෝටු කෑලි එකතු කරලා වැලකින් වෙලලා ඇඳගෙන ඒ වාගේම උතුරු සලුව වාගේ එකක් ඒ වගේම කරේ දාගත්තා. සමහර දවස් වලට වළං කටුවකුත් අරගෙන හිඟමනිය යනවා. ප්‍රති ප්‍රාර්ථනා කරලා නෑනේ. හිඟමනිය. හරියට ලැබුණා. ඒ යනකොට මේ ඇඳුමට දරපතුරුනේ හරි රූක්ෂ ඇඳුමක්. මිනිස්සු කල්පනා කළා හරි උතුම් කෙනෙක්. සමහර කට්ටිය ඇඳුම් ගෙනල්ලා දුන්නා. මෙයා කල්පනා කෙරුවා ඇඳුම් ඇඳලා આવොත් මට මෙච්චර ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මෙහෙම්මම හොඳයි. ඒ හින්දා දෙන ඇඳුම් ප්‍රතික්ෂේප කළා. මිනිස්සු හිතුවා මේ රහතන් වහන්සේ නම. එදා ඉඳලා මිනිස්සු එහෙම සලකන්න පටන් ගත්තා. යම් දවසක බාහිය දාරුචීරියටත් හිතෙනවා හැබෑවට මම රහත්ද කියලා. හැබැයි ඒ සිතුවිල්ල මොනතරම් මිත්‍යා දෘෂ්ටිකද? පිනතින අපිට හිතෙනවද අපි දිහත් දෙවියෝ බ්‍රහ්මියෝ බලාගෙන ඇති කියලා. අපි දිහා නම් කවුරුවත් එහෙම බලාගෙන නැති වෙයි. ඒ වුණාට දාරුචීරිය දිහා බලාගෙන ඉන්නවා බ්‍රහ්ම ලෝකේ ඉන්න ප්‍රතාපවත් බ්‍රහ්ම රාජ්‍යය. බලාගෙන ඉන්නේ කවදා හරි මිත්‍රයාට වරදින දවස එනකන්. සංසාරේ කල්යාණ මිත්‍රයන්ගේ තියෙන අසිරිය. කවුද මේ? කාශ්‍යප බුද්ධ ශාසනයේ හත් දෙනෙක් එකතු වෙලා එකට භාවනා වැඩුවා. ජීවිතය අතහැරලා භාවනා කළා. සාකච්ඡා කරලා ගියේ පින්ඩපාතේ වඩින්නේ නැහැ. පැන් හොයාගෙන යන්නේ නැහැ. අපි මේ සසරින් කොහොම හරි මිදෙමු. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අතුරු දහන් බීගෙන යන කාලේ. මිනිස්සු හරියට ස්වාමින් වහන්සේලාට බයිනවා. ඒ වගේම සාසනික ප්‍රතිපදාවෙන් තොර වෙච්ච භික්ෂුන් වහන්සේලාත් හරියට ඉන්නවා. නමුත් බුද්ධාන්තරයක් ලැබිලත් ආයේ මේ අවාසනාවට කරතියන්න බැරි හින්දා අපි මේ ඔක්කොගෙම මෑත් වෙලා ගිහිලා සසරින් මිදෙන්න වීරිය වඩමු කියලා හිතලා තමයි හොයාගෙන යනකොට මහ විශාල පර්වතයක් තිබුණා. හැබැයි ඒකට නගින්නත් බෑ, නැග්ග කෙනෙකුට බහින්නත් බෑ. තීරණය කරුවා නගිමු මේකට. පල්ලෙහා හිටියොත් බඩි ගිනිනකොට වතුර ගොඩක් හොයාගෙන හරි යන්න හිතෙනවා. ඉනිමගක් බැඳලා නැංග. වීරිය තියනවාද ඉන්නවමද කියලා හොය ඉන්නවා කිව්වා ඉනිමග පෙරළුවා දැන් බහින්න බෑ. පළවෙනි දවසේම මේ සංඝයා අතර හිටපු සංඝ ඉෂ්ඨවිරයන් වහන්සේ රහත් වුණා. උන්වහන්සේ රහත් වෙලා අනවතප්ත විලගාවට ගිහිල්ලා මූණ හොදගෙන ඇවිල්ලා උතුරු කුරු දිවයිනින් පිණ්ඩ පාත කරගෙන අර හය දෙනා ගාවට ඇවිල්ලා කිව්වා ඉස්මතුල්ලා දානි අරගෙන ආවා. වළඳලා සුවසේ භාවනා කරන්න. මේ කට්ටිය ඇහුවා ස්වාමීනි මේ කන්ද උඩට නගිනකොට එහෙම කතිකාවතක් අපි ගාව තිබ්බේ නෑ. ඔබ වහන්සේ හිඟා ගත්තා නම් වළඳන්න. ඔබ වහන්සේගේ කාර්යයත් සම්පූර්ණයිනේ. අපි තීරණය කරපු විදිහටම කටයුතු කරන්න. රහතන් වහන්සේ පහුවදා පිරිනුවම් පෑවා. ඊළඟ කෙනා ඊළඟ දවසේ අනාගාමී වුණා. අර වගේම පින්ඩ පාති කරගෙන ආවා. පිරිසට පිළිගැන්වුවා අර කතාවම කිව්වා අනාගාමීන් වහන්සේත් අපවත් වුණා උන්වහන්සේ බඹලොව ඉපදුනා අනික් පස් දෙනාට කිසිම මාර්ගයක් ඵලයක් ලැබුණේ නමුත් හොඳට සිල් තිබ්බා හොඳ වීරියක් තිබුණා මැරිලා ගිහිල්ලා පස් දෙනාම දෙව්ලොව ඉපදුනා ආන් ඒ පස් දෙනාම අපේ බුද්ධාන්තරේ නැවත මනුලොවට ආවා එක්කෙනෙක් පුක්කුසාති මහරජුරු තව කෙනෙක් දඹමල්ල පුත්තිස්ස මහරහතන් වහන්සේ ඒ අතර එක්කෙනෙක් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ, තව කෙනෙක් තමයි දාරුචීරිය කියන කෙනා. මෙන්න මේගොල්ලෝ අතර අර අනාගාමි වෙච්ච කෙනා තමයි බඹලෝ ඉන්නේ. දන්නවා දැන් මේ මගේ මිත්‍රයෝ පස් දෙනාම දැන් බුද්ධාන්තරේ ඉපදිලා. මෙයාට වැරදීගෙන යනවා ඒක දිහායි බලාගෙන හිටියේ මම රහත්ද කියලා හිතෙනවත් එක්කම එදා මේ මහා අන්ධ වනේ මේ වනාන්තරයේ කාලෝක කරගෙන ඇවිල්ලා කතා කරලා කිව්වා බාහිය උඹ රහත් වෙලත් නැහැ. උඹ රහත් වෙන මගට ඇවිල්ලත් නැහැ. උඹ රහත් වෙන ප්‍රතිපදාව දන්නෙත් නැහැ. උඹ රහත් වෙන්න උඹ ගාව සීලේකුත් නැහැ. ඒ හින්දා උඹ ගාව තියෙන මිත්‍යා දෘෂ්ටික හැඟීම. උඹ රහතන් වහන්සේ නමක් නෙමෙයි. පව් පුරවගෙන අවීචයට යන්න එපා කියලා. ලැජ්ජා හිතුණා. ඒ වෙලාවේ කතා කරලා ඇහුවා ඔය කියන රහතන් වහන්සේලා දෙව්ලෝ බඹලෝවත් ඉන්නවද කියලා. සඳහන් කළා එච්චර දුර යන්න ඕනේ නැහැ. මෙයින් උතුරු දනව්වේ ශාවස්ති කියලා නගරයක් තියෙනවා. එහි තියෙන ජේතවන විහාරයේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ රහත් වෙන හැටිත් දන්නවා. උන්වහන්සේ රහත් වෙන මගක් දන්නවා. උන්වහන්සේ පින් ඇත්තවුන් ඒ මගට යොමු කරවනවා. වහාම හොයාගෙන යන්න කියලා. මෙයා ඉන්න තැන ඉඳලා ජේතවනාරාමයට යොදුන් 120ක් දුරයි. එක දවසින් නම් යන්න යන්න බෑ. නමුත් මෙයාගෙත් තියෙන පුදුම වීරියක් සංසාරි කරපු රැකපු සිල්වල මහ බලයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙනා භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් දැක්කා. ඉන්ද 120 යොදුන් මග එකම රාත්‍රියෙන් ගෙවලා ජේතවනාරාමයට යනකොට භික්ෂූන් වහන්සේලා සක්මන් කරනවා. සක්මන් කරන ස්වාමින් වහන්සේලා ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහෙද කියලා. භික්ෂූන් වහන්සේලා සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ නම් පිණ්ඩපාති වෙන්නේ. කොහේ ඉඳලා දාවේ කිව්වා. සුපාරක පටුනේ ඉඳලා. දවස් කීයක් එනවද කියලා කිව්වා. එක රැයින් ආවා ස්වාමීනි කිව්වා. උන්වහන්සේලාට පුදුමයි 120 යොදුනක් 120 යොදුනක් එක රැයින් ආවා. එහෙනම් ඔබට ගොඩාක් මහන්සි ඇති. කකුල් දෙක පොදගෙන තෙල් ගල්වගෙන විවේක ගන්න භාග්‍යතුන් වහන්සේ වඩිනකම්. තාරුචීරිය කියනවා නෑ නෑ ස්වාමීනි 120 යොදුන් මාර්ගයේ එක රැයින් ගෙව්වේ මේ සංසාරේ මං කවදා මැරෙයිද දන්නේ ඒ හින්දා මට රැයක් ගත වෙලා රැයක් උදා වෙන එක පරක්කුයි. මෙතෙන්ට වෙලා බුදුරජාණන් වහන්සේ එනකන් වැඩ ඉන්න එකත් මට පරක්කුයි. ඒ හින්දා මට කියන්න උන්වහන්සේ කොයි පැත්තටද වැඩි කියලා. භාග්‍යතුන් වහන්සේ වැඩපු පැත්ත කිව්වා හොයාගෙන ගියා අප්‍රමාණ බුද්ධ ලීලාවම ලෝකයට විහිදුවමින් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ළඟට ගිහිල්ලා කඩපිල මැද්දේ දන ගහලා බුදුරජාණන් වහන්සේගේ ගොප් මස අල්ලගෙන වැඳ වැඳ කිව්ව ස්වාමීනි මට ධර්මයක් දේශනා කරන සීක්වා මට ධර්මයක් දේශනා කරන සීක්වා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා බාහිය මේක බණ කියන තැන නෙමෙයි මේක බණ කියන වෙලාව නෙමෙයි ඒ හින්දා බණ අහන වෙලාවට බණ අහමු කියලා තුන් වතාවක් මා යාචනා කළා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ එහෙම නැති වෙන්නේ නැහැ නමුත් මෙයා කියන හැටි මෙයා තවම අවබෝධ කරලා නැහැ. මගේ ජීවිතේ කොතන නැති වේද දන්නේ ඔය බණ අහනවා කියන වෙලාව වෙනකම් මං ජීවත් වෙයිද දන්නේ ස්වාමීනි මට පොඩි දෙයක් හොඳටම ඇති. මට අනුකම්පා කරන සේක්වා. බොහෝම කෙටි ධර්ම කාරණාවකුයි පැහැදිලි කළේ. එතනම රහත් වුණා. ස්වාමීනි මං පැවිදි උපසම්පදා කරන සේක්වා. භාග්‍යතුන් වහන්සේ දන්නවා සංසාරේ කවදාවත් මේ මිනිහෙකුට කිසි දෙයක් දුන්නේ නැහැ. එදා අවුරුදු 20000ක් ප්‍රත්‍ය ලැබමින් මහානකම් ගෙව්වා. මූණ පිහගන්න රෙදි කැල්ල තරම්වත් දීලා දීලා නැති නිසා 이르දිමය පාත්‍රා සිරුදු මෙයාට ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. එහෙනම් කිව්වා එහෙනම් පාත්‍රා සිරු හොයාගෙන ඉන්න කියලා. මගදී එළදෙනකගේ වෙස් අරගෙන එන යක්ෂණියක් ඇනලා උන්වහන්සේ පිරිනවම් පානවා. පහුවදා පිටපාත වඩිනකොට දාරුචීරිය ස්වාමින් වහන්සේගේ දේහය පාරෙන් එළියට විසි වෙලා තියෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ දැක්කා. දැකලා තමයි මේ පැත්තෙන් වැඩි දන්න නිසා භික්ෂුන් වහන්සේලාට කිව්වා මේ දේහය ආදාහනය කරන්න කියලා. උන්වහන්සේලා ඇඳක තියාගෙන ඔසවගෙන ගිහිල්ලා ආදාහනය කරලා එදා හවස දම් සභාවේදී ඇහුවා භාග්‍යතුන් වහන්සේ දාරුචීරිය කොහෙද ඉපදුනේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා දාරුචීරිය කොහෙවත් උපන්නේ නැහැ. දාරුචීරිය රහත් වුණා. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි කොයි වෙලාවේ බණ අහලාද රහත් වෙන්නේ? එදා මං හොයාගෙන ආපෙලාවේ. එහෙනම් ස්වාමීනි මෙයාට ඒ තරම් දීර්ඝ බණක් දේශනා කළා වෙන්න බෑ. ඊට කෙටි කාරණාවකින් රහත් වෙන්න පුළුවන්කම තිබුණද මෙයාට? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි මගේ ධර්මයේ දිගද මගේ ධර්මයේ කෙටිද කියන කාරණාව මේ ලෝකේ වැඩක් නෑ. ඊටාම කෙටි කාරණාවක් කෙනෙකුට අවබෝධ වෙනවා. තව කෙනෙකුට ඉතා දීර්ඝවත් අවබෝධ කරගන්න පුළුවන්. මෙයා ඉතාම කෙටියෙන් දේශනා කරපු ධර්මයේ මනාව මනාව අවබෝධ කළා. මහණෙනි, ඒකයි වටිනකම. මහණෙනි, මේ ධර්මයේ එක පදයක් අහන එක ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඔබලගේ ජීවිත නිකන් ගෙවන්න එපා. රාජ කතා, චෝර කතා, හිත්ති කතා, පුරුෂ කතා මේ මේ දෙතිස් කතාවෙන් ජීවිතය ගෙවලා ජීවිතේ විනාශ කරගන්න එපා. විවිධ දෙනා ප්‍රබන්ධ කරපු එක එක අල්ලාප සල්ලාප ඇතුළත් වෙන විවිධ ප්‍රබන්ධ කියව කියව අද වාගේ නව කතා වාගේ දේවල් කියව කියව ජීවිතේ කාලේ නිකන් ගත කරලා දාන්න එපා ඒවා නිෂ්ප්‍රයෝජනයි ප්‍රයෝජනවත් වූ එක දහම් පදයක් ජීවිතයට එකතු කරගන්න එදාට ඔබලාගේ ජීවිතේ මීට වඩා යහපත් වෙයි කියලා භාග්‍යතුන් වහන්සේ අපූර්ව ගාතාවක් දේශනා කළා. ඒ ගාතාව තමයි සහස් සම්පිචේ ගාථා අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ තං සුත්වා උපසම්මති සහස් සම්පිචේ ගාථා අනත්ත පද සංහිතා අනර්ථ පද සහිත වූ ගාථා 10ක් ඇහුවට වඩා අර්ථවත් එක වචනයක් එක පදයක් අහගන්න එක හැම කෙනෙකුටම ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කළා එහෙම පැහැදිලි කරලා ඊටාම කෙටියෙන් මේක අවබෝධ කරගත්ත නිසා මේ ඊටාම කෙටියෙන් දේශනා කරපු ධර්ම කාරණා අවබෝධ කරගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇති කෙනෙක් හැටියට දාරුචීරිය මහරහතන් වහන්සේට අග්‍රස්ථානයේ පිරිනිවන් පෑවට පස්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රදානය කරන්නට යෙදුණා. එතකොට ප්‍රාර්ථනා දෙකක තිබිච්ච වෙනස. දෙන්නම කෙරුවේ එකම පින්කමක්. සීවලි මහරහතන් වහන්සේ ප්‍රති ප්‍රාර්ථනා කළා. දාරුචීරිය Tamanට ලැබිච්ච කිසිම දෙයක් කාටවත් දුන්නේ දුන්නේ නැහැ. ඒ වෙනසයි මේ තියෙන දුප්පත් වෙලා ඉපදුනා. ඉතින් ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ ධර්මදේශනා මාලාවේ පළවෙනි දේශනාව අපි මේ විදිහට අතට නිමා කරමු. ඊතුරු කාරණා ටික ඉදිරියට සාකච්ඡා කරන්න අදහසක් තියාගෙන. අද ධර්මදේශනාවේ දායකත්වයේ ජීවන් ද සිල්වා මහත්මයා ගයත්‍රි ද සිල්වා මහත්මිය කළුබෝවිල ලිපිණෙහි පදිංචි මේ සත්පුරුෂයන් තමයි මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. උතුම් අරමුණ මීට වසරකට පෙර මිය පරලෝකීය මහින්ද කරුණාරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් ඊට අමතරව සත් ප්‍රාර්ථනා කරනවා ධර්මසිරිද සිල්වා පියාණන්, කාන්තිද සිල්වා මෑණියන්, රේණුකා කරුණාරත්න මෑණියන්, ජීවන්ද සිල්වා ස්වාමි පුරුෂයා, ජිත්වා චාමි ඇතුළු සියලුම නෑදෑ හිතමිතුරන්ට දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා ජීවන් ගයත්‍රීගේ නවවෙනි විවාහ සංවත්සරයේට රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර මේ කරුණු ටික සිහිපත් කරලා තියෙනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදාපත් වේවා. නවවෙනි විවාහ සංවත්සරයේට සූදානම් වෙන්නේ ජීවන් සහ ගයත්‍රී කියන මහත්ම මහත්මීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් තව চিරාත් කාලයක් යහපත්ව කටයුතු කරමින් බොහෝ කුසල් රැස් කර ගනිමින් සසරින් එතර වෙන්න පින් කරන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු යතුම් වූ සදර්ම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද කෝරළයක්ම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු ධර්මදේශනාවේ දායකත්වයේ දරූ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිශකාර පූජා කරන්ට ආරාධනා කරමින් අපි උතුම් වූ මහා සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු සාදු සාදු සාදු